නිවන් මඟ ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාව සිදු කිරීම සඳහා මේ වැඩම කළ පූජ්‍යපාද උඩුදුබ්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස්සවනකාලෝ අයං භදංතා ධම්මස්සවනකාලෝ අයං භදංතා සාදු සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ඉමේ චත්තාලී සාය ආකාරේහි අනුලෝමිකං කන්තිං පටිලබති ඉමේ චත්තාලී සාය ආකාරේහි සම්මත්ත නියාමං ඔක්කමති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මේ ජීවිතය ජීවිතයේ යථාභූත ස්වરૂපය අවබෝධ කරගන්න ඕනේ. එහි ඇත්ත తত্ত্বය තේරුම් ගැනීම සඳහා නිවන් මාර්ග දේශනා මාලාවට අපි මහා චත්තාරී සිකාර භාවනාව පිළිබඳව කෙරෙන ධර්මදේශනා කීපයක් එකතු කරලා චත්තාලීසාකාර චත්තාලීස කියන්නේ 40ක් එතකොට 40 ආකාර විපස්සනා භාවනාව වෙන මොකක්වත් නෙවෙයි පංචපාදානස්කන්ධයේ ඇත්ත తত্ত্বය පිළිබඳව අපේ මනසට වැටහෙන ආකාරයට මනසට වැටහෙන ආකාරයට මේ පංචපාදානස්කන්ධය පිරික්සා බලන එකයි මේ භාවනාවේදී සිද්ධ වෙන්නේ. මේ විදිහට 40 ආකාරයකට භාවනාව සිද්ධ කරනකොට ධර්මයේ සඳහන් වෙන්නේ අනුලෝමික අනුලෝමික ශාන්තිය. අපේ තුල ඒ අනුලෝම ඥානය අනුලෝම විදර්ශනා ඥානයේ හින්දා ඇතිවන්නා වූ ශාන්තිය ශාන්ත ස්වභාවය අපේ හිත තුළ ඇති වෙනවා මේ පංච උපාදානස්කන්ධයේ හින්දා අශාන්ත වෙලා තියෙන හිත සාන්ත වෙන්න පටන් ගන්නවා. විසිරෙන්නේ නැති වෙන්න පටන් ගන්නවා. ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. ඒ වගේම පංච පාදානස්කන්ධයෙන් හිත අයින් වෙනවා. පංච පාදානස්කන්ධය ප්‍රාර්ථනා කරන පංච පාදානස්කන්ධය ප්‍රාර්ථනා කර කරම ජීවත් වෙන පුද්ගලයාගේ මේ సంతානය එහිම ඇලී ගැලී වාසය කරන సంతානය පංච පාදානස්කන්ධයෙන් අතමුදවා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට තමයි ශාන්ත ස්වභාවයකටපත් වෙන්නේ. ඒකට කියනවා අනුලෝමිකං කන්තිං පරිලබති කියලා. ඉවැනි ඒ අනුලෝමික ශාන්තිය තමයි කෙනෙකුට මේ චත්තාලීසාකාර භාවනා කමඨහන අවසානයේ සඳහන් කරලා තියෙන හැම කමඨහනකදීම අවසානයේ සඳහන් කරලා තියෙන සම්මත්ත නියාමය කියලා කියන මාර්ගසිත උපදවන්න පුළුවන් වෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මෙනෙහි කිරීම නොකර කිසිම විදිහකින් නේතං ඨානං විජ්ජති කිසිම විදිහකින් මේ අනුලෝම ශාන්තිය සිද්ධ වෙන්නේ නෑ හිත ශාන්තභාවයටපත් වෙන්නේ නෑ විතරක් නෙවෙයි ඒ අනුලෝමික ශාන්තිය නැත්තම් කෙනෙක් තුල සම්මත්ත නියාමයේ ඇති වෙන්නේ නෑ ඒක සිද්ධ නොවන දෙයක් බව බුදුජානක විශ්සේ දේශනා කරා එහෙනම් අපිට අනිවාර්යයෙන්ම කවදා හරි දවසක නිවන් දකින්න නම් මේ මනස පංච උපාදානස්කන්ධයෙන් අයින් කර ගන්න ඕනේ. මම අහන මේ අත්ංගෙන් පිළිකාවක් එහෙම ප්‍රාර්ථනා කරනවද? අනේ අපිට පිළිකාවක් හැදේවා කියලාවත් නැහැ. තුවාලයක් ප්‍රාර්ථනා කරනවද? නැහැ. නේද? එතකොට රෝගයක් gaduwak එතකොට ඒ වගේ කිසි දෙයක් එතකොට හදිසියෙන උපද්‍රව එහෙම ප්‍රාර්ථනා කරනවා නේ උපද්‍රව ලැබේවා කියලා. අනේ අපිට අතීතයේදී උපද්‍රව ලැබුණා වර්තමානයේත් ලැබේවා අනාගතයේත් උපද්‍රව වාසනාව වේවා කියලා එහෙම නැහැ. නේද? ඒක කෙරෙන්නේ නැහැ. ඇයි ඒ? ඒක උපද්‍රවයක් කියලා දන්න හින්දා. කෙටියෙන් කියනවා නම් දුක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. දුක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අන්න අපි ඊයේ දවසේ සාකච්ඡා කරා අනිත්‍ය ස්වභාවය ගැන. අද පංච උපාදානස්කන්ධා එතනින් එහාට තියෙන ටික අපි සාකච්ඡා කරමු. අනිච්චතෝ දුක්ඛතෝ පංච උපාදානස්කන්ධා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ මේ විදිහට සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ මේ විදිහට තියෙන දේවල් වලින් අපි තේරුම් ගත යුතු වෙන්නේ අනිත්‍යයි කියලා අපි සාකච්ඡා කරපු විදිහට අපේ මනස අනිත්‍ය මෙනෙහි කිරීම කරනකොට කරලා ඉවර වෙනකොට පංච උපාදානස්කන්ධය පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳ නিত্য සංඥා නැති වෙන්න ඕනේ. හරිද? ඒ තරම් අපි මොකද කරන්න ඕනේ? අනිත්‍ය වශයෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කවුරු හරි කියනවා ගල් කුඩු ඕනේ කියලා. හරි මේ ගල් කුඩු මෙන්න මෙච්චර දැන් ගල් කඩන තැනකට කියනවා අපිට මේ වැඩේට මෙන්න මේ ප්‍රමාණයට වැඩිය පොඩි වෙන්න ඕනේ. පිටි වගේ වෙන්න ඕනේ මේ ගල් කුඩු කියලා. හරිද? ඉතින් ලොකු ගලක් තියෙන තැන මේ මිනිස්සු මොකද කරන්නේ එතකොට? ඉස්සෙල්ලා මේක ලොකු ලොකු කැලිය වලට කඩනවා. ඊට පස්සේ පොඩි පොඩි කැලිය වලට කඩනවා. ඊට පස්සේ ආය පෙරලා නේද? ආය ආයසරයක් අර මේ පෙරහෙනේකින් පෙරෙන් පෙරේණියකින් හලලා ලොකු කැලේ ටික ආයෙ කඩන්න ඕන. ආයෙ ලොකු කැලේ ඉතුරු වෙලා තියෙන ටික කඩන්න ඕන. ආයෙ ලොකු ලොකු කැලේ ටික කඩන්න ඕන. ඊට පස්සේ පුංචි පුංචි කැලේ ටික ආයෙ කඩන්න ඕන. අහවල් පිටි ගානට එනකම්ම කඩන්න ඕන. නේද? ඒ වගේ අවුරුද්දක් අවුරුදු 10ක් නැත්නම් මුළු ජීවිතේම වෙනස් වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන ඉන්න ලොකු ගල් තියෙනවා අපේ. නේද? අපේ හිතේ තියෙන මුළු ජීවිත කාලෙටම අහවලාගේ ආදරය වෙනස් වෙන්නේ නැහැ. අහවලාගේ වෛරය වෙනස් වෙන්නෙත් නැහැ. අහවලාගේ ඊර්ෂියාව වෙනස් වෙන්නේ නැහැ. මගේ ආදරය වෙනස් වෙන්නේ නැහැ. මගේ වෛරය වෙනස් වෙන්නේ නැහැ. මගේ ඊර්ෂියාව වෙනස් වෙන්නේ නැහැ. හරිද? මේ විදිහට නේද? අහවලාගේ ශරීරය වෙනස් වෙන්නේ නැහැ. අහවලා මැරෙන්නේ නැහැ. නේද? මෙච්චර කාලයක් ඉන්නවා කියලා නිත්‍ය වශයෙන් තියෙන ලොකු කැලි වගේක් තියෙනවා. ඒවා මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර පොඩි කෑලි දක්වා කැඩෙන විදිහට වැටහෙන විදිහට පොඩි කෑලි දක්වා වැටෙනවා. මාසයක්වත් කියන්න බෑ. මාසයක්වත් කියන්න බෑ අඩුම ගානට මාස ගානටවත් කඩා ගන්න ඕනේ ඉස්සෙල්ලා. එතකොට බලාපොරොත්තු ඇති වෙන්නේ මාසයයි. නේද? හ්ම් ඊට පස්සේ තවත් අනිත්‍ය මෙනෙහි කර කර මෙනෙහි කර කර හැම දෙයක්ම දවසක්වත් කියන්න බෑ දවසක්වත් නෑ කියන හැඟීම හැබැයි වචනේ නෙවෙයි කියන්නම් පුළුවන් දැනුත්. මම ඊයේත් මතක් කරා කියන දේ නෙවෙයි දැනෙන දේ. හරිද? කියන දේ නෙවෙයි දැනෙන දේ. මේක ආයෙ පරීක්ෂා කරමු. ඉතාමත්ම දැඩිව ආදරය කරන කෙනෙක් අද මේ බණ ඉවර වෙලා ගෙදර යනකොට මැරෙන්න පුළුවන්, මැරිලා ඉන්න පුළුවන් කිව්වහම ආ ඔව්ද නැද්ද? එහෙම වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. අපි ඔක්කොම පුළුවන් කියලා කියනවා. ඒකට ඇතුලෙන් මොකද්ද දැනෙන්නේ? හිතෙන්නේ? නෑ ඒක වෙන්නේ නෑ. ඒක නම් කොහොමවත් වෙන්නේ නෑ. පිස්සුද? එහෙම වෙන්නේ නෑ. ආ සංඥාව මොකද්ද එතකොට? නිත්‍යව තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නෑ. අපි කියනවා වෙනස් වෙනවා කියලා. ඒනට හැඟීම හැඟීම දිගට තියෙනවා කියලා. නේද? එතකොට අපි පරීක්ෂා කරලා බලමු. තමන් ආදරය කරන කෙනෙක්, දරුවෙක් හෝ අම්මෙක් හෝ තාත්තෙක් හෝ කවුරු හරි. තව අවුරුදු 5කින් අනිවාර්යෙන් මැරෙනවා අය. කිව්වම ඔව් කියනවා. ඒත් මොකද අදහස? නෑ නෑ අවුරුදු 5කින්වත් ඒක වෙන්නේ නෑ. අහන්න බලන්න එහෙනම් ලොකු ලොකු දේවල් තියනවද නැද්ද? නේද? ඒකින්ද අපි ඒක ඇරිලා ඉන්නේ අවුරුදු 5කට ඇරිලා 10කට ඇරිලා 15කට ඇරිලා හ්ම් ඉතින් අන්න ඒ අනිත්‍ය මෙනෙහි කරමින් පංච උපාදානස්කන්ධේ මාත්‍රයක්වත් තවත් මොහොතක්වත් තියනවා කියන එක වෙනස් නොවි තියනවා කියන එක හිතෙන් බැහැර වෙන්න ඕනේ හැම වෙලේම හිතට දැනෙන්න ඕනේ මේ දේවල් දැන් පහන් දැල්ලක් ගත්තාම මේ මොහොතේ තියෙන පහන් දැල්ල ඊළඟ මොහොතේ තියෙනවා කියලා බලාපොරොත්තු දෙන්න පුළුවන්ද අපිට? දේ දුන්නක් ගත්තාම අපේ හිතේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. දේ දුන්නක් ගත්තාම දැන් තියෙන දේ දුන්න තව චුට්ටකින් ඒ විදිහටම තියෙනවා කියලා අදහසක් තියෙනවද අපිට? නෑ. එහෙම අදහසක් ඇත්තේ නෑ. අපේ එහෙම බලාපොරොත්තුවක් ඇත්තේ නෑ. ඇයි ඇත්තේ නැත්තේ? ඒක එහෙම වෙන්නේ නැති බව අපි අපේ මනස දන්නවා. ඒක අපි කාටවත් කියන දේ දුන්න දැක්කම කියනවා. මේ තව පොඩ්ඩකින් මේක වෙනස් වෙනවා කියලා කියන්නේවත් නෑ. නමුත් අපි දන්නවා. කොහොමද ඒ දන්නේ? ඒක ගැන අපි හොඳට විමසලා තියෙන හින්දා. නේද? ආන් ඒ වගේ පංචපාදානස්කන්ධය ගැන විමසන්න ඕනේ. කොනක ඉඳන් එහා කොනට යනකම් වේදනා ගැන, සංඥා ගැන, සංකාර ගැන, විඥාන ගැන තවත් මොහොතක්වත් මේක දැන් තියෙන විදිහටම තියෙන්නේ නැහැ කියන එක අපේ මනසට දැනෙන තුරු මෙනෙහි කරන්න ඕනේ. හරිද? වෙනස් වෙන දේවල් වල හිත රැඳෙනවද? වෙනස් වෙන දේවල් වල හිත ඇලෙනවද? ඇලෙන්න තැනක් නැහැ එතකොට. ඇයි ඒවා ඔක්කොම වෙනස් වෙනවා. ආන්ගේ වගේම පින්වත්නි මේ ජීවිතය අරගෙන පංච උපාදානස්කන්ධය අපිට දැනෙන්නේ කොහොමද? මේ ලෝකය ලෝකයේ සැප අපි විඳිනවාද? අපි සැප විඳින්නේ නැද්ද මේ ලෝකේ? විඳිනවා. නේද මොකද සැප නැත්තේ සැප නැත්තම් මෙහෙම හැරිලා ඉඳී ඈ එහෙනම් ලෝක සැපය තියෙනවා ආන්ගේ සැප අරගෙන ඒ සැප පිළිබඳව මෙනෙහි කරනවා මොනවද ඇත්තට අපිට සැප ලැබෙන්නේ රූප වලින් සැප ලැබෙනවාද නැද්ද ඒකින්ද රූප වාහිනියක්ම හොයාගෙන ඉන්නවා නේද ශබ්ද වලින් සැප ලැබෙනවද නැද්ද ඒක නිසා ගුවන් විදුලියකුත් ලෑස්ති කරන් ඉන්නවා. ගුවන් විදුලියක් විතර නෙවෙයි සද්ද ඇහෙන දේවල් ගොඩාක් જાති ලෑස්ති කරන් ඉන්නවා. සැප විඳින්න. නේද? ගන්ධ වලින් සැප ලැබෙනවද නැද්ද? ආ ඒකද සූදු සුවඳ වලුන් જાති ඕනේ තරම් ලෑස්ති කරන් ඉන්නවා. රස වලින් සැප ලැබෙනවද නැද්ද? කොච්චර જાති තියෙනවද සැප වලින්? සැප ලබන රස වලින්. නේද? ඊළඟට ස්පර්ශයෙන් සැප ලැබෙනවද නැද්ද? ලෝකෙම පිස්සු ඇట్లా වාගේ නේද? විකාර දහාටම නටනවා ස්පර්ශයෙන් ලබා ගන්නා වූ සැපයන් ලබා ගැනීම සඳහා. ඊළඟට ධර්ම වලින් සැප ලැබෙනවද නැද්ද? මොනවද? ආදරය ආදී දේවල්. එහෙනම් පංච උපාදානස්කන්ධා දුක්ඛාද සුඛාද? සුඛා. ඒ දැන් කිව්වේ ඔක්කොම සැපයි. <laughs> එහෙනම් පංච උපාදානස්කන්ධා සුඛා. ඒකනේ ඉතින් මරෙන්ද හදන්නේ. ඈ මේවා මේවා අතෑරෙන්න දෙන්නේ නැතුව මැරෙන්න හදන්නේ සැපයි කියලා දැනෙන හින්දා. ඒක ඇත්තටම සැපයක්ද කියලා විමසනවා. හ්ම් මතකද මම බත්සප ගැන කිව්ව එක සැරයක්? අද තාය කතා කරමු දැන් ඉතින් දුක ගැන කතා කරන වෙලාවේ ඒවා මතක තියෙන්න ඕන හොඳ උදාහරණ. මේ බත් වලින් සැප තියනවද? බත් වලින් සැප තියෙන්නේ කොයි වෙලාවටද? ආ බඩගින වෙලාවට. ඒ කියන්නේ බත් තිබුණාට කන්න පුළුවන් වෙන්නේ බඩගින වෙලාවට එහෙනම් හරියටම බත් වලින් සැප තියෙන්නේ බඩගිනි වලට. ජීවිතේ වැඩියෙන් තියෙන්නේ බඩගිනි වෙලාවල්ද බඩගිනි අඩු වෙලාවල්ද? කාපු ගමන් බඩ පිරෙනවා නේද? ආ එහෙනම් බත් වලින් හැම වෙලේම සැප ලබන්නත් බෑ. බත් තිබ්බට විතරක් බෑ. බත් වලින් දුක් තියනවද? බත් වලින් දුක් තියනවා. ඇයි උණ වෙලාවට කන්න ගියහම? බඩගිනි නැති වෙලාවට කන්න උනොත් ඒක විතරක්ද බලන්න බත් වලින් තියෙන තව දුක් වලක් තියෙනවා. ඇයි කුඹුරු කොටන්නේ බත් හින්දාද නැද්ද? ආහන කුඹුරු කොටන එක දුකයි. බිත්තර වී හොයන එක දුකයි. වපුරන එක දුකයි. පැල නෙලන එක දුකයි. පැල හිටවන එක දුකයි. නේද? වතුර බඳින එක දුකයි. පැල් රකින්න එක දුකයි. නේද? මියර බඳින පෝරු ගන්න ඔය ඔක්කොම දුකයි. අන්තිමට ගොයම් පැහැනකම්ම පොහොර දාන ඒවා වතුර බඳින ඒවා වතුර කඩන ඒවා ඔය ඔක්කොම ඔය ඔක්කොම මොනවා හින්දාද? බත් හින්දා. නේද? වෙන මොනවත් හින්දාද? නෑ නෑ. එහෙනම් ඒවා බත් දුක. ඊළඟට ගොයම් කපන ඒවා වැතපාගෙන ඒවා නේද? වී කොටන ඒවා දුකයි. හාල් ගන්න එක උයන එක දුකයි. වේදන එක දුකයි. නේද? අනන එක අනන එකේ මොන සැපයක්ද? ඒකත් දුකයි. හපන එක ඒකත් දුකයි. හැපුවට පස්සේ දිවේ වදිනකොට බඩගිනි තිබුණොත් සැපයි. නේද? දැසේ බඩ පිරුණාම අදුකයිද? අදුකයි. ඊට පස්සේ ඒවා දිරවපුවාට පස්සේ ඒ දුකයි. එළියට දාන ඒවා හංගන්න තැන් හදන්න ගියාම ඒත් දුකයි නේද? එහෙනම් බත්හින්දා වැඩියෙන් තියෙන්නේ සැපද දුක්ද? දුක්. මම මේ එකක් කිව්වේ කාලය අරගෙන නිකන් නෙවෙයි. හැමදේම එහෙමද නැද්ද බලන්න. හැමදේම එහෙමද නැද්ද බලන්න. හිතලා බලන්න පොඩ්ඩක්. වාහනයක් හින්දා මට සැපයක් ලැබෙනවා. වාහනයක් පදවාගෙන යනකොට සැපයක් ලැබෙනවා. ඒක කොහොමද තේරෙන්නේ? වාහනේ ගන්න සල්ලි හම්බ කරන එක. හ්ම්. අන්තිමට ඒව නඩත්තු කරන එක, ණය ගෙවන එක, ලීසින් ගෙවන එක. <laughs> හරිද? ඉතින් මෙහෙම බලාගෙන ගියාම ඒක නෙමෙයි වැඩේ කියන්නේ. වාහනේ වාහනේ හින්දා සැප තියනවා කියනවනේ නේද? වාහනේ ගන්න ගන්න සැප තියනවා. අරගෙන ටික දවසක් ගියාට පස්සේ වාහනේ හින්දා සතුට නැති වෙනවද නැද්ද? ආ එහෙම එක්කුත් තියෙනවොන්න. හරිද? ඒකත් මට දැන් තව උදාහරණයකට දැන් අපි අපි යම්කිසි කෙනෙක්ගේ යම්කිසි ප්‍රිය කෙනෙක්ගේ දැකීම දුකද සැපද යම්කිසි ප්‍රිය කෙනෙක්ගේ දැකීම සැපක් දකින්න ඕනේ කියලා හිතුනහම දැන් පේන්නේ නැත්තම් කිලෝමීටර් 10ක් විතර ඈත ඉන්නේ දැන් දුකයි යන්න ලෑස්ති වෙන එක දුකයි. නාන එක දුකයි. බඩු ඉස්සන් යන එක, බස් වල යන එක ආ ඔහොම ඔහොම ලයිස්තුව කියාගෙන කියාගෙන ගිහලා දැන් අන්තිමට මම කියනවා හම්බුණා. හම්බුණාම සැපයි. හම්බෙච්ච ගමන් මොනවා නපුරු වචනයක් කිව්වොත් ආවෙත් අපරාධේ කියලා හිතෙනවා. ඊට පස්සේ එතන රැඳෙන එක රැඳිලා රැඳෙනකොට සැරෙන් සැරේ සැප තියෙනවා. ආපහු යන්න ලෑස්ති වෙච්ච වෙලාවෙ ඉඳන් එතන ඉඳන් දිගටම මොනවද? සැපද? දිගටම දුක්. නේද? මොකද කියන්නේ? හා. දැන් අන්න එතන තියෙන එක ඒ සැපේ ගමු දැන් මොකද්ද අර කෙනෙක්ව හම්බ වීම සැපයි කියව නේද? හා. ඒ සැපේ පින්වත්නි බලන්න මොහොතකට හිතලා විනාඩි 10ක් 15ක් 20ක් 30ක් ඉන්නකොට දැක්ක වෙලාවේ ඇති වෙන සැපය වගේද ඊට පස්සේ දැන් ප්‍රිය කෙනා ඉන්නවා පේන්නත් ඉන්නවා ඇහත් තියෙනවා දකින්නවා නමුත් මොකද වෙන්නේ එපා වෙනවද නැද්ද ටිකක් වෙලාද ආ එහෙනම් ප්‍රිය කෙනා හින්දා සැප උපදනවා කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා වගේ නේද ප්‍රශ්නයක් තියෙනවා එතනම ඒවා වෙනස් වෙනවා නේද එහෙනම් අපේ මේ ජීවිතේ අපි සැපයි සැපයි කියලා චූටි කෑලි වගේක් තියෙනවා ඒක වල දැන් ඉස්සෙල්ලා බත් සැප කිව්වෙම නේද ඒ වගේ පුංචි කෑලි වගේක් තියෙනවා වැඩිපුර තියෙන්නේ මොනවද? මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය වැඩිපුර තියෙන්නේ දුක්. ඉතින් මෙනෙහි කරන කෙනාට තේරෙනවා පංච උපාදානස්කන්ධය තියෙන්නේ දුක් කියලා. ඉඳලා ඉඳලා සැප ලැබෙන තැන් වගේක් තිබ්බා දැන්. ඒ සැප ලැබෙන තැන් ගත්තහම ඒවා හරි වේගෙන් වෙනස් වෙනවා. දැන් මී අඹ සැප තියෙනවා. මී අඹ සැපේ තියෙනව නේද? මීයඹ සැපේ මම කල්පනා කරනවා ඉන්නකො ඒ සැපේම මම ඉන්න ඕනේ එක දිගට. හාමුදුරුවෝ නම් කිය පොඩි වෙලාවක් සැපේ තියෙන්නේ කියලා කියලා කොහොමද මේ සැපේ දිගටම තියාගන්නේ කියලා මීයඹ ගෝණියක් විතර එකතු කරගන්නවා. එකතු කරගෙන පැත්තකින් තියාගෙන එක දිගට කන්න පටන් ගන්නවා. පළවෙනි එක සැපයි දෙවෙනි එක සැපයි තුන්වෙනි එක සැප අඩුයි හතරවෙනි එක අඩුයි පස්වෙනි එක අඩුයි අන්තිමට හයක් හතක් කෑවට පස්සේ කවුරු හරි බලෙන් එකක් කන්න කියලා පොල්ලකුත් තරන් ඇවිල්ලා කන්න කිව්වොත් දුකක් උපදින්නේ නේද අර මී අඹ වලින් සැප වගේම ඒ මී අඹම දුක් උපදින ස්වභාවය තියෙනවා. ඊළඟට බලන්න පින්නත් මේ එක් වතාවක් මේ ආකාරයට මේ පංච උපාදානස්කන්ධයේ හේතු කොටගෙන යම් සැපයක් වින්දාද ඒ සැපේ හින්දාම අනාගත දුක් රසක පහළ වීම සිද්ධ වෙනවද නැද්ද? කෙනෙක් දැකලා අහලා විඳලා යමක් වින්දද ඒවට බැඳෙන ගතියක් තියෙනවද නැද්ද? ඊළඟ වතාවේ මේක මේ දේ නොලැබුණොත් ඇති වෙන දුක් ගොඩක් තියෙනවා. එහෙනම් ඒකින් දා නැවත අපි මම මෙහෙම අහන මේ අත්තන්ගේ. අද අපිට චිත්ත පීඩා තියෙනවා නම් යම් ආකාරයක අපහසුකම් තියෙනවා නම් දුක් තියෙනවා නම් කලකිරීම තියෙනවා නම් ඒ හැම එකක්ම අතීතයේදී ඇති වුණා වූ අතීතයේදී ඇති වුණා වූ යම් වින්දා වූ යම් සැපයක් හින්දාමද නැද්ද අද දුක් විඳින්න වෙලා තියෙන්නේ. අතීතයේදී සැපයි සුවයි සුන්දරයි මధుරයි කියලා හිතපු දේවල් ඒවා අරගෙන යම් වින්දනයක් ලැබුවා දන්න ඒවා සැප කොට තේරෙන්න පටන් ගන්නවා. නේද? හරි. දැන් දැන් කොහොම හරි කමන්නේ අපි තීරණයකට ආවා වැඩිපුර වැඩිපුර වාර ගාණක් අපිට මේ ජීවිතේ දුක් විඳින්න වෙලා තියෙනවා අඩු අඩු වාර ගාණක් සැපයක් වගේ තියෙනවා කියලා නේද එහෙනම් තාමත් අපිට ඕක ගැන මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට දැන් කලින් නම් හිතාගෙන ඉතින් මං හරි සැප වෙනවා කියලා. අපි විනෝද ගමනක් යනවා කියලා හිතන්නකො. මොන කවුරු හරි කතා කරලා කියනවා අදහස ඔයාලත් එක් කරගෙන යන්න අපි එනවා. අර කැමරාවේ කට්ටියක් කියන්නේ. ඒක කිව්ව වෙලාවේ දැන් ඉතින් මං හරි සතුටින් ඉන්නේ නේද අනාගතේ මට හැදෙන. දැන් දැන් මං අගල හදා ගන්නත් ඕනේ. යන්න. මේක කැම හදා ගන්නත් ඕනේ. ඒව සැපද? නැහැ. ඇඳුම් මැද ගන්නත් ඕනේ. සැපද? නැහැ. ඉතින් මේ ඔක්කොම දුක් විඳිනවා මොකද මේ? හැන්දෑවේ හම්බ වෙන සැපයක් ගැන හිතලා. ඊට පස්සේ කට්ටිය ආවා. දැක්කහම සැපයි. නේද? ඉඳගත් වාහනේ කට්ටියත් එක්ක. ටිකක් වෙලා යනකොට මොකද? දැන් අමාරු. නේද? ඊට පස්සේ සින්දු කියන්න පටන් ගත්තා. පටන් ගන්නකොට හොඳයි. ටිකකින් මොකද? අමාරුයි. නේද? දැන් ওই විදිහට ගියා. යනකම් සැරෙන් සැරේ සැරෙන් සැරේ පොඩි පොඩි සැප වගේක් තියෙනවා. එනකොට කොහොමද දන්නේ? ආපහු එනකොට කොහොමද තත්ත්වේ? ඇඟත් රිදෙනවා මහාන්ති සල්ලිත් ඉවර වෙලා නේද? මේ මේ වගේ අපි මේකේ ලබන සැපයන් වගේ තියෙනවා පින්නත් නේ. නමුත් ඒ ලබන සැපයන් පොඩි පොඩි දැන් ඉස්සෙල්ලාම තිබ්බේ අපිට මොකක්ද අදහස? අපි සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට හිතන්නේ මේ ලෝකේ සැපයි කියලා. දැන් විදිහට පිරික්සලා බලනකොට තේරෙනවා මේ ලෝකේ අපි වැඩියෙන් විඳලා තියෙන දරුවෝ හින්දා වැඩියෙන් විඳලා තියෙන්නේ සැපද වැඩියෙන් විඳලා තියෙන්නේ දුක්ද දුක් ආදරේ හින්දා වැඩියෙන් විඳලා තියෙන්නේ සැපද වැඩියෙන් විඳලා තියෙන්නේ දුක්ද දුක් හදාගත්ත ගේ හින්දා වැඩියෙන් විඳලා තියෙන්නේ සැපද වැඩියෙන් විඳලා තියෙන්නේ දුක්ද රස්සාව හින්දා වැඩියෙන් විඳලා තියෙන්නේ සැපද වැඩියෙන් විඳලා තියෙන්නේ දුක්ද පරස්තාව හින්දා වැඩියෙන් විඳලා තියෙන්නේ සැපද වැඩියෙන් විඳලා තියෙන්නේ දුක්ද? දැන් වැඩියෙන් සැප විඳලා තියෙන්නේ මොකෙන්ද දන්නේ? අපි ප්‍රස්තාරයක් විදිහට අඳලා බැලුවොත් සැප වේදනා දුක් වේදනා අදුක්ඛ සුඛ වේදනා ඇති වෙන ඒවා හරි සැප වේදනා උඩට හිටින්නත් අදුක්ඛ සුඛ වේදනා මැද හිටින්නත් දුක් වේදනා යට හිටින්නත් ප්‍රස්තාරයක් අඳිනවා එහෙම මේක හැම වෙලේම වැඩිපුර තියෙන්නේ කොහෙද එයාට පැත්ත. නේද? ඉඳලාමත් එකක් උඩ ගිහින් ඇවිල්ලා තියෙනවා. ආයෙ උඩ ගිහින් ඇවිල්ලා තියෙනවා. නේද? පල්ලෙහාටම වැටලා තියෙනවා. නේද? විභාගයක් පාස් කරගන්න හරියට මහන්සි වෙනවා කෙනෙක්. මහන්සි වෙනකන් සැපද දුක්ද? දුක්. හොඳටම ලොකු ප්‍රතිඵලයක් ආවා. දැන් ඕන් හරි සතුටක් ආවා. ළඟම යාළුවාට කෝල් කරා. කෝල් කරලා කිව්වා. ගණන් ගත් එකක් නැහැ. දැන් මොකද වෙන්නේ? ඒක පාටම දුකක් වෙනවා. නේද? මේ වගේ ලොකු දේවල් එක්ක අපිට නේද පොළේ ගහනවා වගේ දුක් වෙනවා. නේද? හ්ම්. ඉතින් ඒ වගේ මේ හැම දෙයක් හින්දාම අන්න එහෙමයි. ඒවා වෙනස් වෙන හින්දා මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂයන් ලක්ෂණයන් කියන්නේ මේ දුක්ඛ ලක්ෂණය කියන්නේ අන්න එහෙමයි. නේද? ඇයි ඒ වෙනස් වෙන හින්දා? නේද? හැමදේම එක එක්කෙනාගේ හිතුත් වෙනස් වෙනවා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙනවා. ඉතින් එහෙමනම් ඔන්න ඔය පොඩි සැප වගේක් ඒ වුණාට තියෙනවා ඉතින් නේද? එහෙනම් මට මේ ජීවිතේ මම මේ ගිහිලා තියෙන්නේ ලොකු වැඩ වගේක් කරනවා කියලා ලොකු රස්සාවල් කරනවා, ලොකු වාහන තියෙනවා, ලොකු ගෙවල් හැදුවා, ලොකු ළමයි ඉන්නවා කියලා වැඩියෙන් ඔය කිව්වට අන්තිමට බලාගෙන යනකොට විඳලා තියෙන්නේ දුක් ගොඩක් විඳලා තියෙනවා. හරිද? ඔන්න ඔක තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒක තේරෙන කෙනාට අපේ පින්වත්නි අතීතේ තමන්ට ලැබිලා තියෙන දේවල් විතරක් නෙවෙයි ලබා ගන්න බලාපොරොත්තු වෙන දේවල් ගැනත් එයාට තියෙන කුතුහලය ආසාව නොසන්සුන්කම අර තියෙන ලැබුණොත් ඉතින් ලැබෙයි කෝක ලැබුණත් ඉතින් එච්චරයි ඒකද ජීවිතේ ජීවත් කරවන්න අවශ්‍ය කරන දේ ටික එකතු කරගන්නවා මිසක් මෙයා කුට්ටි පිටින් බදාගන්නේ ඒ වගේ අදහසක් ආවොත් ඔය කියන ආකාරයට වැඩියෙන් විඳින්න වෙන්නේ දුක් කියලා දැනගත්තාම අල්පේච්ඡව දුකක් නැතුව කාලා බීලා ඉන්න පුළුවන් ඒ කියන්නේ අඩුපාඩුවක් නැතුව ඉන්න පුළුවන් විදිහට හම්බ කරගන්නවා නේද ඒ අරෙන්ද මහා ගොඩවල් එකතු කරගෙන પરම්පරා ගානකට එකතු කරගෙන නේද එහෙම ඉඳීද නෑ එහෙම ඉන්නේ නෑ ඇයි එයා දන්නවා මේක නිෂ්ඵල උත්සාහයක් කියලා නේද වැඩක් නැති උත්සාහයක් මේ ජීවිතේ මේකට වැඩිය වෙනස් දෙයක් තියෙන්න ඕනේ හ්ම් වෙනස් දෙයක් තියෙන්න ඕන කියලා. කමන්නේ දැන් තවත් චූටි චූටි සැප වර්ගයක් තියෙනවා. ඒ ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. මේ දුරියන් සැපද? කට්ටියක් හොඳට hina වුණ අතරේ කට්ටියක් මූණ අකුලා ගත්තා. මම හැමදාම දුරියන් තමයි පාවිච්චි කරගන්නේ ඔබ තේරුම් කරවන්න. ඇයි දෙපැත්තේ තියෙන හින්දා? සමහර ඇත්තන්ට පින්නත් මේ දුරියන් වලින් ජීවිතේ කවදාකවත් සැපයක් විඳින්න බෑ. හවුද නැද්ද? ඇහුණත් දුකයි. සමහර අයට සැපයි. ඇයි දන්නේ නැහැ? එහෙනම් ඔන්න අපිට තේරෙනවා සැප දුක කියන්නේ එක එක්කෙනාට එක එක්කෙනාට සාපේක්ෂව ඇති වෙනවා මිසක්කා මේ පංච උපාදානස්කන්ධය හැමෝටම සැපයක් කියලා නම් ගන්න පුළුවන්කම නෑ. සැප කියන ඒවා දැනෙන්නේ ඒ ඒ කෙනාට ඒ ඒ කෙනාට අදාළව. හ්ම් දෙන්නෙක් ඉන්නවා මේ විදිහට මයි ළඟින් තව එක්කෙනෙක් ඉඳන්නවා. අපි හිතමු කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ දෙන්නාගේම ශරීරය මෙහෙම සෞම්‍ය ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශ කරන කෙනා මං කැමති එක්කෙනෙක්. මෙයා අකමැති එක්කෙනෙක්. නේද? සෞම්‍ය ස්පර්ශ කරනකොට මට ඇති වෙන්නේ සැප වේදනාවක් අරයට ඇති වෙන්නේ දුක් වේදනාවක්. නේද? අකමැති කෙනෙක් ඇඟ ඇඟ ස්පර්ශ කරනවට කැමතිද? අපේ අතින් ඇල්ලුවොත් එහෙම අපි අකමැති කෙනෙක් අපිට ලොකු දෝමනස්යක් ඇති වෙනවා. නේද? එහෙනම් සැප දුක කියන්නේ සාපේක්ෂ ධර්මතාවද නැද්ද? නේද? ඒ ඒ අයටයි හැදෙන්නේ. ඒතර කාට හැදෙනේවත් දන්නේ නැහැ. හරි. කාට හැදෙනේවත් දන්නේ නැහැ. හරි. මේ බලන්න ලෝකේ වැරදීම් හින්දා සැප ඇති වෙන අවස්ථාව නෑ තරම් තියෙනවා පින්වත්නි. ඒ ඒ කෙනාට වැරදි දේ හින්දා සැප ඇති වෙන ඒවා තියෙනවා. මම ඔකට කියන උදාහරණය මොකක්ද? සතරම් මාලයක් කියලා රැවටෙනවා ඉමිටේෂන් මාලයක් තෑගි හම්බෙච්ච එකනේ. එයාට ලස්සන මාලයක් තෑගි හම්බුණා. හරිද? ඒක ඉමිටේෂන්. එයා රත්තරන් කියලා එයා රත්තරන් කියලා රැවටෙනවා. දැන් එයාට මාළේ දකින්නකොට සතුටුද නැද්ද? සැපයිද නැද්ද? මාළේ දකින්න දකින්න ගානේ මතක් වෙන මතක් වෙන ගානේ යාට ලොකු සතුටක් උපදිනවා. ඒ සතුට හරි එකක්ද වැරදි එකක්ද? හරි එකක්ද වැරදි එකක්ද? ඒක වැරදි එකක්. ඇයි? වැරදි අවබෝධයක් හින්දා හැබැයි එයා සතුටෙන් ඉන්නේ. ඉතින් එයා සතුටෙන් ඉන්නේ හොඳ නැද්ද? ඉතින් සතුටෙන් ඉන්නවනේ. නේද? ඉතින් අප්‍රමාලයක් ඇත්තටම හම්බුණත් තියෙන සතුටම දැන් එයාට තියෙනවා. ඉතින් ඒක හොඳ නැද්ද? හොඳයි නේ නේද? ඉතින් එහෙම හිටපු දෙන්කෝ. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ටික දවසකින් මේ මාළේ කළු වෙනවා. නේද? වෙනස් වෙනවා. වෙනස් වෙනකොට කළු වෙනකොට එයාට තේරෙනවා මේක රත්තරන් නෙවෙයි මේක වෙනස් වෙන එකක් කියලා. වෙනස් වෙන ඒවාට වටිනාකම් තියනවද? ඉක්මනට වෙනස් වෙනවට වටිනාකම් දෙන්න පුළුවන්ද? බෑ. නේද? එහෙනම් වෙනස් වෙන ඒවාට වටිනාකම් දෙන්න බැරි නම් වෙනස් වෙන ඒවායින් සතුට උපදින්නේ නෑ. මොකද හැම වෙලෙම වෙනස් වෙනවා. ඒක සතුටට ගන්න බෑ. ඒක ඉමිටේෂන් මානෙන් සතුට වෙන්න බැරි. නේද? එතකොට සතරන් විදිහටම සතුටක් ඇති වුණේ ඇයි එයාට? එයා ඒක කලින්ම දැනගත්තා නම් එහෙම සතුටක් ඇති වෙන්නේ නෑ. පසුව දැනගන්නකොට එයාට ලොකු දුකක් ඇති වෙනවා. කලින්ම දැනගත්තා නම් එයාට සතුටක් ඇති වෙන්නේ නැහැ. කලින්ම දැනගත්තා නම් සතුටක් ඇති වෙන්නේ නැහැ. ඇයි සතුටක් ඇති වෙන්නේ නැත්තේ? ඒක ඉක්මනට වෙනස් වෙන හින්දා. ඒක ඉක්මනට වෙනස් වෙන හින්දා. එහෙනම් වෙනස් වෙන දේවල් වලට රත්තරන් කියලා හිතුවා කියලා රත්තරන් කියලා සතුටු වුණා කියලා ඒ වෙනස් වෙන දේවල් වලට රත්තරන් කියලා හිතාගෙන සතුට වෙනවා නම් ඒක හරි සතුටක්ද වැරදි සතුටක්ද? ඒක වැරදීමක් හින්දා විඳින සතුටක්. ඒකෙන් දුක් ඇති වෙනවා. හා අය කියන් බලන්න ඕක. වෙනස් වෙන දේවල් වලට රත්තරන් වගේ වෙනස් වෙන්නේ නැහැ කියලා ඉගෙනකට වැරදි අවබෝධයක් හින්දා සතුට ඇති වුණා නම් ඒක වැරදීමක්. නේද? වෙනස් වෙන දේවල් වලට රත්තරන් කියලා කිව්වා නම් හිතුවා නම් ඒක වැරදිමද නැද්ද? ආය කියන්නේ වෙනස් වෙන දේවල් වලට රත්තරන් කියලා කියනවා නම් ඒක වැරදිමද නැද්ද? වෙනස් වෙන දේවල් වලට රත්තරන් කියලා කියනවද දන්නේ බලන්න ජීවිතේ දරුවන්ට රත්තරන් කියනවද නැද්ද? නේද? ආදරයට රත්තරන් කියනවද නැද්ද? ආ. එන හැම වෙලේම වෙනස් වෙන දේවල් වලට රත්තරන් වගේ කියලා හිතාගෙන ඉන්න හින්දා රත්තරන් කියන්නේ. හැබැයි හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? එහෙනම් රත්තරන් කියන්න පුළුවන් දේවල්. එහෙනම් ඒ එහෙනම් රත්තරන් කියලා සතුට වෙලා තියෙන වැරදිලාද නැද්ද? මගේ හිතට සතුට ඇති වුණේ ඒවා වෙනස් වෙන්නේ නැහැ කියලා වැරදි අවබෝධයෙන් හින්දා. එහෙනම් මට මේ කියාගන්න උත්සාහ කරන්නේ මම අපි සතුට වෙන දේවල් වගේක් තියෙනවා මේ ලෝකේ. ඒ සතුට ඒ ඒ සතුට ඇති වෙන්නේ වැරදි අවබෝධය නිසායි. හරිද? මනුෂ්‍ය ශරීරවල තියෙන්නේ මොනවද? කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් මනුෂ්‍ය ශරීරවල තියෙන්නේ පිළිකුල් දේවල්. නේද? පිළිකුල් දේවල්ද නැද්ද? දැන් මම මේ බණට එන්න මොහොතක ඉස්සෙල්ලා මගේ මේ සිවුරේ වතුර වගේක් වැටුණා. හරිද? දැන් මේ මයික් එක සකස් කරපු අපේ මහත්තයාට මට කියන්න උනා ඔය වැටලා තියෙන වතුර කියලා. ඇයි ඒ? වතුර කිව්වම ගාණක් නැහැ. හැබැයි එතුමා බොහොම ගෞරවයෙන් ඒක කරාට නමුත් මෙතෙන්ට වතුර වැටලා තියෙනකොට කියන්න වෙනවා අපිට මේ වැටලා තියෙන්නේ වතුර කියලා නැත්තම් ලොකු අප්‍රසන්න භාවයක්. ඒ කියන්නේ වතුර ගැන අප්‍රසන්න භාවයක් නැහැ. අපේ ශරීරයේ තියෙන මොනවා හරි ශාවයක් නම් මෙතෙන්ට වැටුනේ කිතාම අප්‍රසන්නයි. මනුස්සයාට අප්‍රසන්න භාවයක් ඇති වෙනවා. හරිද? ඒ වගේ මේ ශරීරය හැදිලා තියෙන ඉතාම දුගඳ අප්‍රසන්න නේද? নানা ආකාර අසුචි ಜಾති වලින්. එක එක අප්‍රසන්න ಜಾති වලින්. ආහාරයකට ගෑවුනොත් කවුරුවත් කන්නේ නැහැ. දැකලා තියෙනවද කඩේකට ගිහිල්ලා අපි අර පේස්ට් එකක් ඉල්ලනකොට එයාලා කොහොමද දෙන්නේ? කඩදාසියකින් අල්ලලා යකඩ හැන්දකින් අල්ලලා දෙන්නේ. කාමයෙන් කියලා. හරි කවදාකවත් අල්ලලා නැහැ වගේ. නේද? අපි ඒ වගේ කඩේක වැඩ කරලා එන කෙනාට මෙහෙම අතින් අල්ලලා දුන්නොත් එහෙම කන්න. කවුරු හරි ඉතිරි කරපු කෑම එකක් කන්න අකමැති ඇයි? අත ගෑවිලා තියෙන හින්දා. නේද? මේ ශරීරයේ ආහාරයක් ගෑවුනොත් අනිත් අය කන්න අකමැතියි. එහෙනම් මේ ශරීරය ඉතා අප්‍රසන්නද නැද්ද? ඉතා අප්‍රසන්නද නැද්ද? නේද? අඩුම තරමෙන් කෙනෙක් එක පැත්තක කෑම කනකොට අර පැත්තේ කෙනෙක් දත් නැද මැද හිටියොත් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ කියනවා වැරදි පුරුදු කරන්න එපා. එක්කෙනෙක් කනකොට එක්කෙනෙක් දත් මැද දත් නැත්නම් මොකද වෙන්නේ? ඔය දත් ප්‍රසන්නයි නේ. දත මැදීමම අප්‍රසන්නයි. නේද? හ්ම් ආහාරයක් දත් මදින්න දර්ශනයක් එහා පැත්තේ තේන්න තියෙනවා නම් තේන්න තියෙනවා නම් මේ පැත්තේ බත් කන්න බෑ. ඒ තරම් අප්‍රසන්න මේ ශරීර පැහැදිලිවම අප්‍රසන්නද නැද්ද? එහෙනම් මුළු ශරීරයම ගත්තොත් ඒක මොකක් වගේද? අසුචි ගොඩක් වාගේ කියලා කිව්වොත් හරිද වැරදිද? නේද කේස් ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදි වශයෙන් මේ ශරීරයේ තියෙන හැම එකක්ම නේද බලන්නකෝ දද්දොස්තර මහත්තයාට ගියා නේද? ගියා මෙයා මොකද කරේ? මගේ කට ඇරලා දත් දත් බලන් ඉස්සර එයා මොකද කරේ? ග්ලව්ස් දෙකක් දාගත්තා අප්පා. නේද? හා ලැජ්ජාව බෑ. ග්ලව්ස් දෙකක් දාලා මේ අතේ නේද මේ දත්වල වැඩ කරලා අන්තිමට ග්ලව්ස් දෙක ගලවලා දැක්කද මොකද කරේ කියලා. ග්ලව්ස් දෙක ගලවලා අහකට දාලා ආය අර සිංක් එකක් ළඟට ගිහලා ආපන් දාලා අත්තෝදලා. තේරෙනවද මොනතරම් මොනතරම් අප්‍රසන්නද අපේ මේ ශරීරය ඉතාම අප්‍රසන්නයි අසුචි ගොඩක් වාගේ අසුචි ගොඩක් වාගේ පිළිගන්නවද? නේද? මෙවැනි අප්‍රසන්න ශරීර පිළිබඳ විටක සැරෙන් සැරේ සැරෙන් සැරේ අසුචි කොටවල් දැක සපයි සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා අදහස් එන එක හරිද වැරදිද ආන් අපිට පංච උපාදානස්කන්ධය කිරේ නම් සතුටයි කියලා ඇවිල්ලා තියෙන්නේ වැරදීමකින් එන අදහසක් හරිද අපි දැනගෙන හිටියේ නෑ ඒක. මේක උපමා කරනවා බුදුජාන් වහන්සේ කොයි වගේද කියලා ඌරට ඊරිට වගේ කියලා. අපි ගමනක් යන්න යනවා. යනකොට පාරක් ආයේ අපිට හම්බ වෙනවා අසුචි ගොඩක්. පාරක් ආයේ අසුචි ගොඩ හම්බුනාම අපි කොහොමද ඒක ගැන කියන්නේ? ආපෝ අප්‍රසන්නයි අසුබයි අසාරයි දුගඳයි පිළිකුලයි උදේ පාන්දර කියලා කියන්නේ. හරිද? මෙහෙම එකක් නෙමුලිච්චුනේ කියලා. හැබැයි ඌරෙක් හරි ඊරියෙක් හරි නම් උදේම දැක්කනම් මොකද කියන්නේ? සුවයි සුන්දරයි ප්‍රියයි මధుරයි උදේම හොඳම දෙයක් දැක්කා. ඒ මොන මානසිකත්වයේද? ඌරුහෝ ඊරි මානසිකත්වය. මොන මානසිකත්වයේද? ආ එහෙනම් මේ මානසිකත්වය වෙනස් වෙනකොට සැප වෙනස් වෙනවා. එහෙනම් මනුෂ්‍ය ශරීර කියන අසුචි ගොඩවල් දැක සැප ඉපදිනවා නම් ඒ මොන මානසිකත්වයේද? අන්න බලන් පින්වත්නි අපි මේ ලෝකයේ පංච උපාදානස්කන්ධයේ සැපයි සැපයි සැපයි කියලා අපිට දැනෙනවා ආන්ගේ දැනෙන එක හරියටම හරිද කියලා අපි බලන්න ඕනේ. ඒක අපේ මනසට දැනෙන විදිහක්. මම සැපයි කියන සමහර දේවල්ට අනිත් අය දුකයි කියනවා. නේද මම සමහර පුද්ගලයින්ට ප්‍රියයි මට යාව දැකීම සැපයි කියලා අනිත් එක මට පෙන්වන්න බෑ නේද ආ ඒක එක්කෙනාට වෙනස් නේද සමහරවිට මට නම් පෙන්වන්න බෑ ඔය මනුස්සයා ඒතර මං කියනවා නෑ නෑ මට නම් එයා හරි මේ වෙනස් එක එක්කෙනාට ඒක එක්කෙනාගේ මානසිකත්වය අනුව සැප වෙනස් වෙලා එහෙනම් ලෝභ පිළිබඳ නිවැරදිම මානසිකත්වය තියන අයගෙන් තමයි අපි සැපය මොකද්ද කියලා අහගන්න වෙන්නේ අපිට දැන් එක හරියට කියලා අරගන්න හරියන්නේ නෑ තේරෙනවද මං ආපු තැන දැන් නේද දැන් මට මට සැපයි කියලා දැනෙන හැමදේම නිවැරදි සැපය කියලා ගන්න පුළුවන්කම නැහැ. නේද? මට සැපයි කියලා දැනෙන හැමදේම නිවැරදි සැපය කියලා ගන්න පුළුවන්කමක් ඇත්තේ ඇත්තේ නැහැ. හරි. එහෙනම් බුදුජානන් වහන්සේ රහතන් වහන්සේලා ලෝකේ අවබෝධ කරගත් උත්තරමයන්න් වහන්සේලා දේශනා කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. හරිද? මම නම් කියන්නේ සංකිටේන පංච උපාදානස්කන්ධා සුඛා කියලා. ඒ මොන මානසිකත්වයේද? ආය ආය පහර ගන්න හොඳ නෑ. නේද? මානසිකත්වයේ වෙනසක් තියෙන හින්දායි. දැන් නිවැරදි මානසිකත්වයේ තියෙන අය දේශනා කරපු දේ මම පිරික්සන්න ඕනේ. නමුත් මට සාමාන්‍ය පිරික්සනකොට තේරුණා ලෝකයේ තැන් තැන් වල මට අර මං කියවනේ අඳින්න කියලා චක්‍රයක් එක එක වැඩිපුර යට තිබ්බේ හැබැයි පොඩි පොඩි දේවල් වගේ උඩ තිබ්බා. නේද? දැන් බලාගෙන යන ඒවා වැරදීමකින් දා ඇති වෙන සැප. අපි හිතමු අපිට ලැබෙන සැප වේදනා, දුක් වේදනා වගුවක් යන්දා. ප්‍රස්තාරයක් යන්දා. හරිද? අර මැෂින් තියෙන හાર્ට් බීට් එක වැටෙනවා වගේ නේද? ඒ වගේ ප්‍රස්තාරයක් අඳ ගන්න කවදා හරි කාට හරි පුළුවන් වුණොත් වැඩිපුර මේක තියෙන්නේ <laughs> යටපැත්තේ. ඉඳලා ඉඳලා එකක් දෙකක් තියෙනවා. උඩට ගිය එක. නේද? අර බත් වදිනකොට බඩගිනිලා විතරක් බත් වදිනකොට උඩට ගිය සැපයක් තියෙනවා. දිවේ. හරි ඒකත් ටිකක් වෙලා යනකොට ආය අඩු වෙලා ගිහිල්ලා. ඒ වගේ එකක් තියෙනවා. මේ උඩට ගිය සැපය උඩ උඩ උඩට ගිහිල්ලා තියෙන තස්තරයේ උඩින් තියෙන මේ සැප වේදනාවල් බලනකොට අවිද්‍යාව හින්දා නොදන්නාකම හින්දා අනවබෝධය හින්දා ඇති වෙන සැපයක්. හරිද? එතකොට නිවැරදිව මේක පිරික්සන කෙනාට තේරෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. හරිද? මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධයම දුකයි කියලා Tamange මනසට වැටහෙනකන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අරගෙන මට සැපයි කොට දැනෙන දේවල් පිරික්සන්න ඕනේ ඔක්කොම. දුකයි කියලා දැනන ඒවා තිබ්බද එහෙම. මොකද ඒවා කොහොමද යට පැත්තේ තියෙන්නේ නේද? සැපයි කියලා දැනන ඒවා පිරික්ස පිරික්ස පිරික්ස බලනකොට ඒවා ඔක්කොම දුක් සහ ඒවා දුක් බවට පෙරලෙන ඒවා බව හොඳටම වැටහෙන්න පටන් ගන්නවා සියලු දේම දුකයි කියලා තේරෙන්න පටන් ගන්නවා අන්න එතකොට බලන්න මං අහන මෙයාගෙන් මං ඉස්සෙල්ලා ඇහුවා තුවාලයක් ප්‍රාර්ථනා කරනවද කෙටියෙන් කියනවා නම් අපිට දුක් ප්‍රාර්ථනා කරනවද දුක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ දුක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ නේද එහෙනම් පංච උපාදානස්කන්ධය හිත ගැලවෙනවා. හරිද? දරුවන්ගේ ආදරය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එතකොට ඇයි? ඒක මහා දුකක්. හ්ම්. කාගේවත් බැඳීමක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. දැනට අපි බැඳීම් ප්‍රාර්ථනා කර උදේ ඉඳන් හැන්දෑව බැඳීම් ලැබේවා, බැඳීම් ලැබේවා එහෙම තමයි ඉන්නේ. මට ආදරය කරන අයෝ නැහැ. නේද? අප්පෝ මගෙන් ආදරේ නම් අයින් කරන්න එපෝ කියලා මේ මේ පැටලිලා ඔක්කොම නේද? අහනකොට කියනවා ආදරයෙන් වැඩියෙන් හම්බුනේ සැපද දුක්ද කියනවා දුක් කියනවා. ඒ වුණාට අයින් කරන්න කිව්වොත් දැම්ම බෑ අප්පා. නේද? එහෙමනම් හරියන්නේ නැහැ. එහෙමයි අදහස. අවිද්‍යාව කොච්චරද කියලා නම් අපේ හිත තේරෙනවද අපේ හිත මේවා පිළිගන්න කැමති අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා කොච්චර කිව්වත් ආදරය අනිත්‍යයි කියලා පිළිගන්න කැමති නෑ කැමති නැත්තේ ඒක පිරික්සලා නැති හින්දා. හරිද? රහතන් වහන්සේලා නුවණ තියෙන මිනිසුන් මහා දුකක් කියලා අයින් කරන දේවල් සාමාන්‍ය පෘථග්ජනයා මහා සැපක් විදිහට දාගන්න. හරියට කවුරු වගේද? ටින් කෑලි, යකඩ කෑලි, කාඩ්බෝඩ් කෑලි ඔක්කොම දාගෙන ගමන් යන එක්කෙනෙක් ඉන්නවද කියලා තියෙනවා. ලොකු මල්ලක් අරේ තියන යන එක්කනේ. කවුද? උන්මත්තක මිනිස්සයාට ලොකු තියන එකට කියනවා පිස්සාගේ පලා මල්ල කියලා. නේද? එයා මොකද කරන්නේ මල්ලත් අරගෙන ගිහිල්ලා තැන් තැන් වල නැවතිලා අරක දිගාරන අර ටින් ඔක්කොම පිහිනවා, තියනවා, පොලිස් කරනවා, තියනවා, කාඩ්බෝඩ් කැල දිහා බලනවා, ආයෙ තියනවා, ওই ටික මෙහෙම කොට ගහ ගන්නවා, ආයෙ ටිකකින් මොකද කරන්නේ? ඔක්කොම කරේ දාගෙන ආයෙ යනවා. නේද? එහෙම නේද? ජීවිතේ කොහොමද දන්නේ? ඕම් කොහෙට හරි වෙලා පැත්තකටලා නිදහසේ ඉඳ ගන්නවා ඉඳගත් වෙලාව වෙනවා. ඕම් පලාමල්ල දිගාර ගන්නවා. අහවල් දවසේ මේක වුණා, අහවලා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා, මෙයා මට ආදරෙන් සැලකුවා, මෙයා මට තරහෙන් සැලකුවා පාරණ කෝන්තර ටික ඔක්කොම එනවා මේක දිගේ එනවා. ඒක උස්සන් තමයි යන යන හැමතැනම යන්නේ. ඒක පාර යනකොට කවුරු හරි දැක්කොත් අතීතයේ කිව්ව ඒවා ඔක්කොම මතක් කරගන්නවා. දැන් වචන පරණ කිව්ව වචන ඔක්කොම ළඟ තියාගෙන ඉන්නේ. ඔක්කොම තියාගෙන ඉන්නේ. ඒක ඔක්කොම උස්සන් ඉන්නේ නෑ නිකන් නෑ. නේද? ඊට පස්සේ ආය අකුලගෙන ආය යනවා. නේද? හැබැයි අර පිස්සු මනුස්සයාට පිස්සු ටික ටික හොඳ වෙනකොට මල්ලේ බර ටික ටික එයා ටික තන මේ කාඩ්බෝඩ් කැලේ වැඩ නෑ ආයි කරා. හැබැයි බෝතල් එහෙම තියාගන්නවා. නේද? පිස්සු ටික ටික අඩු වෙනකොට මල්ල ටික ටික අඩු වෙනවා. <laughs> පංචස්කන්ධය දුකයි කියලා මෙනෙහි කරනකොට අපෙත් අර තියෙන මල්ල ටික ටික අඩු වෙනවා. හරිද? එතකොට පිස්සු හොඳටම හොඳ වෙච්ච දවසේ මෙයාගේ තිබ ඔක්කොම විසි කරලා මෙයා. අන්තිමට බලනවා මේ මල්ලෙන් වැඩක් නැහැ. මේක එකතු හා මල්ල විසිකරා. මල්ල විසිකරාගෙන ආයෙ එකතු වෙන්නේ නැහැ. ආ සම්මත්ත නියාමයට ඇති වෙන්නේ අනුලෝමික කාන්තිය. මේ විදිහට ලෝකය දුකයි කියලා මෙනෙහි කරනකොට අපිට නිවන් දකින්න හේතු වෙන පංච උපාදානස්කන්ධයෙන් හින්දා තියෙන මේ නොසන්සුන්කම් අපහසුකම් මේ ඔක්කොම අයින් වෙනවා පින්නත් මේ වගේ හිත ඇලෙන එක අර වැඩක් නැහැ කියලා මේවා අලෝගන්නේ නැහැ ඇලෙන්නේ නැහැ හිත. ඒවා ප්‍රාර්ථනා කරන්නේ නැහැ ඇලෙන්නේ නැහැ. ඒ වාගේ උඩුදුවන්නේ නැහැ. හරිද? මුදු මුල් ගිහිල්ලා වගේ නැත්තම් ගිහිල්ලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධයත් එක්ක තද බැඳීමකින් ඉන්නේ. ඒවා ගැලවෙනවා පින්නත් වැඩක් නැහැ කියලා තේරෙනවා. එතකොට මොකද වෙන්නේ? ටික ටික ටික ටික පංචපාදානස්කන්ධයෙන් හිත අයින් වෙනකොට හිත ශාන්ත භාවයට පත් වෙනවා. හරි නමුත් තාම මල්ල තියෙනවා. හරි. තාම මල්ල තියෙනවා දැන් මල්ලේ බඩු අඩුයි. එතකොට ශාන්තයි. දැන් උසය යන්න ලේසි. ජීවත් වෙන්න පහසුයි යාළුවා. ඇලෙන්නේ නැහැ. කම්පා වෙන්නේ නැහැ. එහෙස නැහැ. මෙන්න මේ වගේ ඒකාග්‍ර හිතක් ඇති වෙනකොට තමයි එයාට ලෝකෝත්තර අවබෝධයට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ මල්ල වැඩක් නැහැ කියලා දැනගත්තා. මල්ල විසි කරා නම් ආයෙ එකතු කරන්න හම්බෙන්නේ ආයෙ එකතු වෙන්නේ නැහැ. හරිද? ඉතින් ඔන්න ඔය වගේ අපිට මේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා සැප සංඥා මාත්‍රයක්වත් එන්නේ නැතිවන තුරු පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය මෙනෙහි කරන්න ඕනේ. හරිද? රූප වේදනා සංඥා සංකාර වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඉතින් එහෙම කරලා මනසට තමන්ගේ පණිවිඩය දුන්නාම පංච පාදානස්කන්ධයෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් කියනවා හුඟාකයි මෙන්න මේ වචනේ කියනවා බණ අහනකොට නම් ආම්ඳුරනේ ගොඩක් හිත කලකිරෙනවා, ලෝකෙන් අයින් වෙනවා, බණ ඉවර වෙච්ච ගමන් ඔක්කොම ඉවරයි. නේද? දැන් හේතුව තේරෙන්න ඕනේ. ඇයි මෙනෙහි කරන්නේ නැතිකම මෙනෙහි කරන්නේ නැතිකම. හොඳයි. එහෙනම් අපි ඊළඟ කරුණු ඊළඟ දවස්වල සාකච්ඡා කරන්න තියාගෙන අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නිම කරනවා. අද දවසේත් මේ මැදිරියට ඇවිල්ලා තමන් බොහොම වෙහෙස මහන්සි වෙලා ධර්ම ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මය ශ්‍රවණය කරන්න දායකත්වය ලබා දුන්න මේ පිරිස හිඳයි නිවස් වලට වෙලා ධර්මය ශ්‍රවණය කරන අයට ඒ ධර්මය ශ්‍රවණය කරන්න ලැබිච්ච වාරය ආනිසංසය ලැබුණේ. ඒකින්ද අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු බණ කියලා බණ අහලා ඔබ අප හැමදෙනාම තුළ ජනිතුනාව සියලු පුණ්‍ය ශක්තිය මේ මැදිරියට පැමිණලා කටයුතු කරපු දායකත්වය ලබා දුන්න මේ පින්වන්ත පිරිසට